මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 272 භාවනා වැඩමුළුවේ දෙවනි දවසට ධර්ම දේශනා වාරයටයි පැමිණලා තියෙන්නේ අපි ශීලම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවතුමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛු බල සම්පන්නෝ හෝති ඉද භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්කිට ධූරෝ කුසලේසු ධම්මේසු තීති අවසරයි මෑණිවරණේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සූත්‍රයේ ආරම්භයේදී නැත්තම් පටන් ගන්න තැනට අපි හිත යෙදුවොත් ඊ මතක් කරගත් එකට ਸਰවචනාංශي සඳහන් කරනවා මානවයා විසින් මේ අශ්වයා තමන්ගේ ප්‍රවාහන සඳහා යොදාගත්තට පස්සේ රජ කෙනෙකුට ඒ සිවුරගසෙනක තමයි තියෙන ධනය ඇත්සේනාව අස්සේනාව රියසේනාව පාබලසේනාව. එතකොට දැන් කාලේ වෙනකොට රිය කියන කීට වැඩිය බලවත්ව තියෙනවා ඒ කාලේ තිබුණේ අස් තමයි. ඉතින් ඒකෙදී රාජ්‍යරෝ යම් හේකින් රාජකීය ගමනක් කරනවා නම් එහෙම නැත්නම් යුද්ධයට යනවා නම් රාජ්‍යරෝ නගින්නේ රාජකීය හස්තියාගේ සහ රාජකීය අශ්වයාගේ පිට. ඉතින් රාජකීය හස්තියා රාජකීය අශ්වයා නිකන් ආවට ගියාට තෝරන්නේ නැහැ. ඒකත් නිකන් රජ කෙනෙක් තෝරනවා වගේ තමයි. හරියට කියනවා නම් මාලිගාවේ කරඬු වඩම්මන ඇතා කුමාරි කියන කුලයේ ඇතෙක් වෙන්න ඕනේ. එයාට හත් පොලෙයි කියලා කියනවා. එයා ඇවිදිනකොට හත් පොලක් බිම ගෑවෙනවා. එහෙම ඇදෙකොට විතරයි කරඬුව කියන්නේ. එහෙම තිබ්බත් තලිගුලප්පෝ වුණා හැබැයි. ඒ දවස් වලදී රාජා රාජා ඉන්න කාලේ තලිගුලප්පුවක් වුණා. ඉතින් එයා ඊට පස්සේ ඒ කරඬුවක් තියන්න වගේ වටිනවා. අශ්වේකටත් ඒ වගේ බුදුරජාණන් සඳහන් කරලා තිනවා ආජානීය අශ්වේකට විතරයි රජ කෙනෙක් රකින්නේ. එයා ඔක්කොගෙම සේනාපතිගෙන් අවසර ලබා ගන්න ඕනේ ඒ අස්සා අස්වැය තරම් කීකරුයි කියලා. ඉතින් එහෙම කෙනෙකුට විතර නගින්නේ. එතකොට එයාට වර්ණ සම්පත්තිය තියෙන්න ඕනේ, බල සම්පත්තිය තියෙන්න ඕනේ, ජව සම්පත්තිය තියෙන්න ඕනේ, ආරෝපණහ දෙයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අස්වැය බලා ගන්න එකනටත් අස්ව ශාස්ත්‍රය දන්නේ එකනටත් පිටින් බලපෙන්නටත් පේනවා. ඉතින් මේ වගේ හතරක් අස්වැයෙකුට තියෙන ලකුණු හතර වගේ හතරක් භික්ෂුවකට තියෙන්න ඕනේ. ඒ භික්ෂුව ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුතරම් පුණ්‍යක්ෂේත්‍රයක් වෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා ගත්තා ඇයි මේ භික්ෂුවකට තිබිය යුතු ලක්ෂණ මේ ගිහි භාවනා මධ්‍යස්ථානික උගන්වන්නේ කියලා. ඒකට හේතුව භාවනා කරන හැම ගිහියෙක්ම භික්ෂුවක් විදිහට තමයි සලකන්නේ. විශේෂයෙන්ම කියන්න පුළුවන් සත්‍ය පිළිතර ඉන්න වෙලාවක රහතන් වහන්සේ නමක් ඉදිරියට අගතර කමන්නේ නැහැ. ඒ තරමටම මේක මේ අපි ඉන්න තැනින් ඔසවා තැබීමක් කරනවා විසුද්ධියක් ලැබලා දෙනවා ඉතින් ඒ තරම් දෙයක් අපේ මේ බුද්ධ ශාසනය කොහොමද ගිලිහුනේ කියලා පසුගිය අවුරුදු 1000ක විතර කාලේ ගිලිහිලා තිබුණා ඒ කාලේ මේකට තිබුණු ඒ නිසලකිල්ල අද පවා අපිට જાතියක් වශයෙන් වන්දි ගෙවන්න වෙලා තියෙනවා ඉතින් ඉස්සර හැම තැනම වගේ හැම භික්ෂුවක් ආවම වගේ හැම ගිහියෙක් ආවම වගේ ඒක තිබිලා තියෙනවා ඒක අපේ ත්‍රිපිටක අටුවා පොත්වල තියෙන හරියක් විස්තර තියෙන ලංකාවේ ඇති වෙච්ච ඒ උපාසක උපාසිකාවන්ගේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ තිබුණ ගුණ. දැන් ඒක අනිවාර්ය විෂයක් බුරුමේ ධර්මාචාරි විභාගෙට. ඒ වගේම තායිලන්තේ. ඉතින් ඒගොල්ලෝ පුදුම විදියට ලංකාවේ ගම් දනව් ඒ වගේම ඒ දවස්වල පැවතිච්ච ඉතිහාස කතා තමයි කියවන්නේ. අද අපේ දරුවන් උගන්වන්නේ එංගලන්ත ඉතිහාසය. උගන්වන්නේ බටහිර ඉතිහාසය. කවුද අයිසෙක් නිව්ටන් කියලා කියන්නේ? කවුද අයින්ස්ටයින් කියලා කියන්නේ? ජාතකයේ හිතන් කියන දානවා. හැබැයි මේ අපේ ඉතිහාසයේ ආයෙව නිකන් ගොරක කතාවල්, ඒව නිකන් ගෝත්‍රික කතාවල්, ඒක ಜಾතිවාදී කියලා පැත්තට දානවා. ඒක ඇත්තට පසුගිය දවස්වල සාමාන්‍ය සාකච්ඡාවට මතුවලා තියෙනවා. හැම જાතියක්ම තමන්ගේ තිබුණු අනන්‍යතාවයේ පෙන්නකොට අපිට විතර එකම જાතියක්වත් නැහැ ලෝකේ ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙන. නමුත් ඒක මේ කවුරුත් දීපයක් නෙවෙයි අපි වඩන සතිය ප්‍රමාණයට තමයි. ඉතින් සතිය වඩන ප්‍රමාණයට අපි ආහුණෙය වෙනවා. පාහුණෙය වෙනවා. දක්ෂිනෙය වෙනවා. අංජලි කරණීය වෙනවා. අනුන්ට පිං වඩන පිංකේතක් බවට පත් වෙනවා. රාජරාජ අමාත්‍ය ආදීන්ට නෑ ඈත සිට පැඳුරු ගෙනලා වඳින්න තරම් ආහුනේ යයි. රාජරාජ අමාත්‍ය ආදීන්ට හදන ලද ඕනේ පිළිකරක් ඕනේ පූජා වස්තුවක් තෑග්ගක් දෙන්න වටිනවා. දක්ෂිනේ යයි කියලා ඔන්න බුදුන් මම මෙල්ලමල් ගියා නෙවෙයි පැදකුණු කරමින් වදින්න වටිනවා. අංජලි කරණීයයි ඇඟිලි 10ම එකතු කරලා වඳින්න වටිනවා. ඉතින් ඒ එහෙම එන භික්ෂුගේ නම ගහගන්න එකනා පින්කෙතක්. ඒක කියන්නේ ඇවිදින චෛත්‍යයක් වායි කියලා. ඇවිදින එන්සයික්ලෝපීඩියා එකක්. එහෙම නැත්නම් විශ්වකෝෂයක්. මොකද ඒ මේ වඩනකොට පුදුම දැනීමක් එන්න පටන් අර ගන්නවා. ඒක මේ මාන්නක්කාර දැනීමක් නෙවෙයි ඉස්කෝලේ ගිහිල්ලා විභාගේ පාස් කරගන්න මේ තුප්පහයි භාගෙට දන්න දැනුමක් නෙවෙයි. ඇතුළෙම එන එකක්. ඉතින් ඒක අපෙන් ගෙලියන්න පුදුමාකාර කුමන්ත්‍රණ කරලා දැන් අවුරුදු 200ක් විතර අපේ අධ්‍යාපනයේ 100%ක්ම අනිත් පැත්තට නතු කරලා තියෙනවා. නමුත් අපි ඉතින් කට්ටියක් යුතු ලබාවනා කරනවනේ. ඒ නිසා අපිට හිතනවා ඒකේ තරම්ම නැති වෙලා නැහැ. මගේ පොඩි උමුත් අකමැත්තෙන් හරි ගමන්නේ අවසර නැතුව හරි ගමන්නේ අපිත් එක්ක ඉන්නවනේ. මුන් කවදා හරි මේ පණිවිඩේ ගෙනියන්නේ මිනිස්සුන්ට. ඒ ගෙනියන්න ඕනනේ. අපිට ආවෙත් ඒ වගේ අහම්බෙකද. ඉතින් ඒ වගේ Taman කැමති නම් මේ ශාසනය බබළුවන එහෙම නැත්නම් ශාසන සම්පත්‍ති කර පුද්ගලෙක් බාටපත් වෙන්න අර කියන ආහුනීය පාහුනීය දක්ෂිනීය අංජලිකරණීය අනුත්තර වූ පුණ්‍යක්ෂේසී කියලා අපි නිතර මේ සංඝයාට වඳින ගාතාව කිය කිය වඳින්න එපා Tamanට වැඳගන්න. බාහිරේ සංඝයා හෙව්වොත් එයා එයා බොහෝම නීච තත්ත්වයකටපත් වෙනවා. එයා වාල් තත්ත්වයටපත් වෙනවා. බාල්දු තත්ත්වයටපත් වෙනවා. නිසා ඇතුලෙන් හොයන්න ඕන. ඒක අපි බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ අපිට මේ ඈත තියලා වඳින්න දෙයක් නෙවෙයි බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන්නේ දවස පුරා තමන් භාවනා කරනකොට කරනකොට ටිකක් කල්යන බව හැබෑව මේ පුණ්‍යක්ෂේත්‍රයක් වඩටපත් වෙන්න කල්යන බව හැබෑව මුල් කාර්යච්චර තේරෙන්නේ නැහැ බිස්නස් එකක් කරත් සල්ලි දාපු ගමන් ලාභ ලැබෙන්නේ නැහනේ ඒ ටික දුවන්න ඕනේනේ දුවනකොටනේ ඔක්කොම බිස්නස් හරියන්නේ නැහනේ ඒ වගේ තමයි කෙනෙකුට තේරෙන්නේ. ඉතින් ඒක තේරෙනකන් මේ වගේ භාවනා මධ්‍යස්ථාන කරන්න ඕනේ, මේ වගේ කමඨාන් සුද්ධ කරන්න ඕනේ, මේ වගේ බණ කියන්න ඕනේ, මේ වගේ සක්මන් කරන්න ඕනේ, මේ වගේ පරියන්ක ගහන්න ඕනේ, අනිත්‍ය භාවනා කරන අයක ඉන්න ඕනේ, මේ වගේ ගොඩාක් අපිට ඒවට කියනවා අනුග්‍රහකීන් කියලා. කරගෙන කරන යනකොට දවසක තේරෙනවා අපි අද ඉන්න තත්ත්වය අපේ සංසාරේ කවදාකවත් අපිට මේ වගේ බ්‍රහ්මතලයක මේ වගේ දේවනිකායක ඉන්නවත් හම්බෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි අම්මලාට තාත්තලාටත් අපි බොහොම අඩුයි හම්බෙලා තියෙනවා. අපිට උගන්වපු ගුරුවරයෝ එක්කෙනෙකුටවත් මේ ගුණ තිබිලා නැහැ. අපි මේ උසස් කළ සලකන කළු ලෑලි වල ලියන මේ බටහිර මිනිස්සු බුදුන් ලෝකේ උපන්නා කියලා වචනේවත් අහලා නැහැ. මේ ධර්මයේ උතුම් කියන එක දන්නේවත් නැහැ. ඒ වගේම තමන් මේ මනුස්ස ලෝකෙට ආවේ මේක උසස් තත්යකට රත් වෙන්නේ ඒගොල්ලෝ දන්නවා ඇත්තටම මේගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට නම් පරිණාමය කියලා එකක් දන්නවා. මේ පරිණාමයේ විශේෂ සම්දිස්ථානයක අපි ඉන්නේ. අපි නෙමෙයි මම ඉන්නේ. ඉතින් ඒක නිකන් හම්බෙන්නේ නැහැ. ඒක එතන එතන එතන එතන බෝ කරන්න ඕනේ. ඉතින් ඒකට ඒ වර්ණ සම්පත්තිය කියලා අදහස් කරන්නේ සීලය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආශ්‍රිතික වර්ණ සම්පත්තිය වගේ අපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ලස්සන කියලා කියන්නේ එයා ඒ තරම්ම සීලය රකිනවා. Taman සමාදන් වෙන්න සීලය රකින්නවා නම් අය කවුරු සහතික දෙන්න ඕන කමක් නැහැ. ආය රූපලාවන්‍ය වලට කාටවත් කියලා කරන්න ඕනේ නැහැ. ආය මීඩියා වලට ගිහිල්ලා ප්‍රසිද්ධ වෙන්න දඟලන්න ඕන කමක් නැහැ. ඒක ඒ සහජයෙන්ම නිසගයෙන්ම එන එකක්. ඒක Tamanටත් තේරෙනවා. මිනිස්සු ඒක නැතුව තමයි මේ මේ අනුන්ගේ පිටිපස්සේ යන්නේ. මේ ලස්සන වෙන්න කියලා. ඉතින් ඒකට ගිහිල්ලා පරංගි ලෙඩ බෝ කරගෙන නාස්ති වෙලා මරණ වේලාවේදී එන්නද ජීවත් වෙද්දී මේ ආතතිය මේ අසහනය ඇති කරගෙන පුදුමාකාර කොයි කොයි මොනවාලවත් දෙරන්න බෑ. එච්චරම ඇත්තටම අසහනකාරී තත්ත්වයක් නෑ හිරගෙදර ගිහිල්ලා අපි රිට්‍රීට් කරනකොට එහෙම නැත්නම් මේ සතිපාසල කරනකොට. පිළිකාර වලට ගිහිල්ලා කරනකොට එහෙම නෑ. කුඩු ගහලා පුනරුත්ථාපන වෙන අයට ගියාම එහෙම නෑ. ඒගොල්ලන් කතා කරද්දී උන් දන්නව කොහොමද කත් අපි සමාජෙ ගොන් වෙච්ච මිනිස්සු. ඒ නිසා මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් මෙතන තියෙන එහෙම ගොන් වෙච්ච මිනිසක් නෙවෙයි. අපිම තෝරාගෙන ආවිල්ලා මෙතෙන්ට ලයින් එකන අපි සමාදාය සික්කත සික්ඛාපදේශු සමාදන්ව රකින්න සීලයක් තියෙනවා ඒ කවුරුත් ඇවිල්ලා ඔබ සීල් දකපන් නැත්තම් ගහනවා නැත්තම් අපාය යනවා ඒම දඬුවම් කිරීමක් නැහැ අපි යෝජනා කරනවා අට සීල් හොඳයි කියලා ඇයි පන් සීල් නරක ඇයි නව සීල් නරක ඇයි දස සීල් නරක ඇයි සාමනීරකම නරක ඇයි උපසම්පදානන්නේ නරක නෑ. ඉතින් මේ කට්ටියට පුදු නිසා අපි අටසිල් සමාදන් කරනවා. එසේ ඒක රැකගෙන ඉන්නවා කියන පදනමෙන් අපි යනවා දෙවෙනි එකට කතංච බික්ක වේ බික්කු බල සම්පන්නෝ හෝති. ආරද්ධ විරියෝ විහෙරති uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය තහාමවා දල්ල පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු ඉතින් අද අපි මේ කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ pāli පාඨයේ සඳහන් වෙන විදිහට කොහොමද භික්ෂුවක් භික්ෂුවක් කියන එකේ අදහස් කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශිවණ පිරිස ඒ පිරිස බල සම්පන්න වෙන්නේ. එයා ආරම්භන ලද වීර්යය ඇති කෙනෙක් වෙන්න ඕන. කුසීත බුබ්බඩ කම්මැලි නොකෑමනක් නොදකි. නමක් වැඩක් කරන්න ගියාම කරාරින පැත්තට යන කට්ටිය ඉන්නවා නම් මම පැත්තවත් බල බලන්න කැමති නෑ. මෙච්චර වටිනා බුද්ධ ශාසනයක් අපිට හම්බෙලා තියෙන වෙලාවේ අපිට මෙච්චර උත්තරම විදියට මේක අපිට පණවිඩය ලැබිලා තියෙන වෙලාවේ කිසිසේත්ම දෙතෑවර කරන්න එපා හිත කෙලින්ම ඒ කියන්නේ ඒ මේ කියලා තතන තතන ඉන්න එපා අන්දමන්දව ඉන්න එපා gedi pitin දැම්ම වැඩි කරන්න ඕනේ ඉතින් එහෙම කරලා යම් සමාජ මට්ටමකට ආපු පිරිසක් තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඕගොල්ලෝ අද ඉන්නේ සමාජ මට්ටම ගන්න ඕගොල්ලෝ සෑහෙන්න මහන්සිලා කියනවා. මාත් අවුරුදු 36ක් ගිහිව ගත කරපු නිසා මම දාන්නේ. නමුත් ඒ වුණාට තාම මේ තමන්ගේ සුභ සිද්ධිය බලන, තමන්ගේ හිතසුව සලකන, තමන්ගේ අර්ථ කුසලයේ සලකන, තමන්ගේ අර්ථ සිද්ධිය සලකන්න තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මුළු දීලා අපි කටයුතු කරගෙන යන්නේ. ඒකදී බුදුරජාන් වහන්සේ උතර සතර සතිපට්ඨානෙට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා එකක් අපිට උගන්වනවා. ඒක සාමාන්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කියලා දෙනවා. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය උපයන්න පටන් ගන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. අපි කොච්චර කුසීත වුණත්, අපි කොචීත බුබ්බඩ වුණත්, ශරීර හොරකම තිබුණත් ප්‍රශ්නයක් නැහැ. අද පටන් ගන්න බුදුරජාණන් කියන්නේ එහෙම මහා බරක් අදිනවා කියන්නේ අද වැඩි පටන් ගමු කියලා. ඒසව දීර්ඝ ගමනක් පටන් ගන්නෙ පළවෙනි පියවරේ. ඒ පියවර කියන්න ඕන එකත් බල බලා බට පිට බල බලා අනික් කට තියෙනකම් බල බලා ඉව්ව කරන්න යනවා කවදාවත් පටන් ගන්නෑ. Taman ඒ අඩිය තියාගන්න. එහෙම නැත්නම් මේක අවුරුත් ලයිට් දාන්නකම් ඉන්න එපා. Taman ළඟ තියෙන ඉටිපන්දවන් නම් ඒක පත්තු කරලා වැඩි කරගන්න. අනුන්ගේ පෙට්‍රෝල් ලාම්පුව පත්තු කරනකම් ඉන්න එපා. අද අධ්‍යාපන ලැබෙන සීලම දෙනා අනුන්ගේ කරලා දෙනකම් බලා ඉන්නවනේ. මම පාස් වුණා මට රසාවක් දීපන්. මම රසාවක් දෙනවා මට මෙච්චර පඩි දීපන්. මට මෙච්චරක් උසස් සීන් දීපන්. මට මෙච්චරක් ගමන් ගාස්තු ගෙවපන් කියලා. හරිම නීචයි. මට උසත්ය උගන්වන්නට මොකක් කවදාකවත් කාගවත් යටතේ රස්සාව කරන්න එපා. උඹ ගියොත් ඕනෙම රස්සාවක් උඹට කරන්න පුළුවන් කියලා. මම මෝඩ වෙලා රස්සාව කරා අවුරුදු 6ක්. අද කියන්න ලැජ්ජයි හාමුදුරුවොත් අද ආණ්ඩුවේ රස්සාවල් කරනවා. මේ තරමට පිරිහුනේ ලෝකේ තියෙන බෞද්ධ රටවල් පහෙන් පළවෙනියම පිරිහුනේ ලංකාව. අද ෆිෂරිස් කෝපරේෂන් එකත් වැඩ කරන හාමුදුරුවෝ. ඒක නැතුවට ඉල්ලනවා. වික්ෂෝගේ උරුමේ වික්ෂෝගේ උරුමේ කියලා ඉතිහාසය වෙනස් කරපු පොතක් තියෙනවා. ඊට වැඩි පොතක් තියෙනවා WS කරුණත් මහන්තයා ලියපු එකක් භික්ෂුගේ උරුමය කියලා පැයකට කරුණු 65ක් එක පාරට කියනවා කිසිම පොතක් පතක් බලන්නේ නැතුව භික්ෂුවක් කියන්නේ ශාක්‍ය සිංහ පැටියෙක්. එයාට මේ කාගවත් ළඟට ගිහිල්ලා අතපාන්න මොකක්වත් ඕනේ ඔක්කොම බුදුහාමර හොයලා දීලා තියෙනවා. ඒ වගේම වෙන්න ඕනේ මේ භාවනා කරන කෙනා. මොනම දෙයක්වත් අඩුවක් නැහැ. හැබැයි එයා ඒ ඔක්කොම මේ පහසුකම් ටික ලැබුණාට පස්සේ uppannana papakaණං අකුසලාණං ධම්මාණං පහානාය. ඒ කියන්නේ දැනට අපේ හිතේ කෙලස් පහළ වෙන බව අපි දන්නේ වාඩි වෙලා සතිය පිටඳ හදනකොටනේ. හිත පිට යනවනේ. ශබ්ද ඇහෙනවනේ. කකුල වේදනා එනවනේ. හිතවිලි දුවනවනේ. ඒකට අපි දන්නවනේ මේකට නෙවෙයි වාඩි උනේ කියලා. ආන්න එතකොට තේරෙනවා මේ අපි පිරිසුදු අදහසක් පිරිසුදු එල්ලයක් දක්වපු ගමන. අපේ හිතේ ඒක ඒකාන්තෙම දිවන බව දැනගත්තා නැතත් මේක අදින්නෙම කුඩල්ලා <coughs> කොට්ටයක් උඩ විල්ලුත තට්ටුවක් උඩ තිබ්බට ඉන්න කැමති නෑනේ ඒක කැමති තෙතමනේටම තමයි ඒක කැමති අඳුරටම තමයි ඉතින් එහෙව් හිතක් ඇති අපි කවුරුත් ඉස්සර කොහොමද අපි ගුරුවරයෙක් වෙන්නේ කවුරුත් ඉස්සර කොහොමද අපි උගන්වන කෙනෙක් බාටපත් වෙන්නේ අපිට පුළුවන් මෙන්න මෙහෙම කරනකොට මටත් නම් මෙහෙම වෙනවා උඹටත් එහෙම තියෙනවා නම් කියපන් කියන්නේ අපිට සබ්‍රක්මචාරින් වහන්සලා වෙන්න පුළුවන්. ඒක පේන්නේ නැහැ කවදාකවත් අපි සත්‍ය වඩනකම් අපි ඒ ඒ વિષයේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් නේ අපි. ඒ විශේෂයට මම දක්ෂයානේ ලෝකේ. ඒ තපায়ে තමයි යන්නේ. ඕගොල්ලෝ හිතනවාද ඔයගොල්ලෝ දන්න සබ්ජෙක්ට් එක මහා මේ මේ යම රජුරු ගණන් ගනී කියලා. <laughs> තෝපිට මෙච්චර අවස්ථාවකුත් දීලා මේ ඔළුව පල්ලෙහාට තියන කකුල් දෙක උඩ තියාන ඇදගෙන වැටිච්චම දබක් කාලා ගිහිල්ලා අපායේ අහනවලු ඇයි යකෝ මෙහෙ ආවේ මොකටද කියලා. ඇයි යක්ෂණී කියලාත් අහනවා. තොපිට බුද්ධ ශාසනය ඉල්ලුව දුන්නා. manussත්ව පැටලාවේ ඉල්ලුව දුන්නා. ක්ෂණ සම්පatti ඉල්ලුව දුන්නා. සද්ධර්ම ශ්‍රවණේ ඉල්ලුව දුන්නා. සත්පුරුෂ සංසේවනේ ඉල්ලුව දුන්නා. අවශ්‍ය නම් පැවිදි වෙන්නත් පුළුවන්. මේ තරම් දුර්ලභ වස්තු හතක් දීලත් මේ අනික් සත්තු වගේ මේ කාමයට වැටිලා හැපිනවන්න කන පිනවන්න ගිහිල්ලා ඒක හොඳට තේරෙනවා එයින් වෙන් කරලා අපි ආනාපානෙ හිත දාන්නකො පිම්බීම ඇකිලීමට හිත දාන්නකො දැන් මම මේ ඉඳගෙන ඉන්නේ හිතගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි කියන එකට හිත දාන්නකො බලන්න හිත දුවන දිවිල්ල තන්නේ කර වඳුරු මනසක් නේ තියෙන්නේ එයා පණින්නේ මොන අරමුණටද පණින්නේ කියලාත් බලන්න නෙවෙයි වඳුර පණින්නේ රිලවත් එහෙමනේ ඒකයි ඒකට වානර මනස කියලා කියන්නේ බුදුරජාණන්සේ හිත සංසන්දනය කරන්නේ වඳුරෙකුට. ඉතින් ඒ මනසයි දැන් අපි වගේ කෙනෙකුට හම්බෙලා තියෙන මේ සති නිමිත්තයි දෙක ගත්තාම අපිට පේනවනේ හිත කොච්චර අශීලාචාරද කියලා අශික්කිතද කියලා. එහෙම නැත්නම් පාපේට කොච්චර කැමැතිද කියලා. අපි වැඳලා සමා වෙලා එහෙම නැත්නම් මේ අදිෂ්ඨාන කරන තමයි වාඩි වෙන්නේ. අයෙබැයි ඒ වාඩි වුණාට පස්සේ මේ තමන්ගේ හිතේ තියෙන චරිත ලක්ෂණ, කෙලෙස්, එක එක ආශාවල් පුරුදු මතුවෙනවා. ඒක ඊටාත්ම වැදගත් ලාභයක් භාවනාවේදී. එතකොට මම ඊගාව චිත්තක්ෂණේ සතිමත් උනේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ චිත්තක්ෂණේ කෙලෙසයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සතිචිත්තක්ෂණේ ඇති කරගත්ත ගමන් නැත්නම් ඒ පාඩම ගත්ත ගමන් අපි කියන කමටහනක් ගත්ත ගමන් මතක තියාගන්න දැන් මේ චිත්තක්ෂණේ සතියෙන් එළියට පැනපු ගමන් අනිවාර්යයෙන්ම අසතියට වැටෙනවා. Tamanටත් හිත කනගාටුවක් එනවා. මට පුළුවන් ද මේ නැගිටවාගත්ත සතිය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්න. එතකොට ඒක සාධාරණීකරණය කරන්න එකට අර්ථකථන දෙන්නේ ඊගාව චිත්තක්ෂණයේ උපදින්න ඉඩ තියෙන ඒ කෙලෙස් ධාරාව යටපත් කරලා මේ උදාසීන වෙච්චි හුස්මෙන් උදාසීන වෙච්ච පිම්බීම හැකිලීමෙන් එහෙම නැත්නම් වම දකුණ කියලා ඇවිදින එකෙන් නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියනකොට මේ කකුල දැනෙන වේදනාවෙන් ඊගාව චිත්තක්ෂණේ කෙලෙසෙන්න දෙන්නේ නැතුව තියාගන්න. මේ සඳහා අපිට කිසි දෙයක අඩුවකුත් නැහැ. දැනුමේ කිසිම අඩුවක් නැහැ. උපකරණ වල අවශ්‍යතාවයකුත් නැහැ. අඩුපාඩුවකුත් නැහැ. ඉතින් ඒක ඒ කෙනාට කියලා දෙන්න බැරි නම් ඒක ඒ කෙනාගේ දෝෂේ නෙවෙයි තනිකර ගුරුවරයාගේ දෝෂේ. ඒකයි ගුරුවරු මේ নানা ආකාර ආප්තෝපදේශ දාගෙන නිදර්ශන කියාගෙන බලපෑම් කරලා සතියට දාලා පරියන්කයට දාලා සක්මන්ට දාලා කියනවා ඒ පිට යන්නේක පොඩ්ඩක් වාර්තා කරලා තියාගන්නකො. එතකොට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් කියන එක තේරෙනවා. ඒකට බුදුරජාණන් ශ්‍රී ටිකක් ගැඹුරෙන් සාකච්ඡා කරනකොට කියනවා චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං. ඇහැට රූපයක් දකින්නකොට මේකට මනාපය හරි අමනාපය පහළ වෙනවනේ. කෙලෙස්නේ. දිල දැකලා රූපයක් දැකලා පොට්ටෙක් වගේ බලන්න පුළුවන් නම් දැකලා ඉතින් නතර කරගන්න පුළුවන් නම් අසත්‍යමත්ව ඉඳලා මේ රූපේ දැකීම නිසා මට ඇති වෙන්න තියෙන මේ කෙලස් ප්‍රවාහය ටිකක් මහන්සිලා වැඩ කරපු කෙනෙකුට මම හිතනවා මේක තේරෙයි කියලා ප්‍රවාහයේ දැනගෙන මේ දකින්න රූපයේ ව්‍යංජන අනුව්‍යංජන බලන් දෙපා අංග ප්‍රත්‍යංග බලන් දෙපා බැලුවොත් මේක දිගේ කෙලෙස් ප්‍රවාහයක් ඇති වෙනවා. ඒ වෙනුවට මම දැන් ඇහෙන් තමයි කෙලෙස් උපදින්නේ. මගේ කනෙන් මේ වෙලාවේ කෙලෙස් උපදින්නේ නැහැ. නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, කයෙන් නැහැ. දැන් මේ ඇහෙන් කෙලෙස් උපදින බව දැනගෙන ඒකේ දිගේ ලොල් වෙලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන් යන්න එපා. ඒ වෙනුවට මගේ හිත දැන් සතිය නෑ කියලා එක දන්නවනේ. මගේ හිත තියෙන්නේ මෙන්න මේ කෙලස් ප්‍රවාහය ඇරලා තියෙනවා කියලා දන්නවනම් ඒ ඒ උදව්ව ඒ දැනුම බුදුහාමුදුරන්ටත් අපිට දෙන්න බෑ. ඒකේ ඒ වෙලාවෙදීම Tamanට උපදිනවන ලැජ්ජ වෙන්න එපා. ඒක Tamanගේ හිතසුව පිණිස තමන්ගේ අර්ථ කුසලයේ පිණිස අපි මම මං වෙනුවෙන් කරගන්න පුළුවන් උසස්ම කරුණාව තමයි ඒක. උසස්ම මෛත්‍රිය. ඒ වෙනුවට අපි පිටිවල ලස්සන රූප ගහගෙන රට රාජ්‍ය වලින් ගිහිල්ලා අරක බලබලා මේක බලබලා දරුවොත් එක්ක පික්නික් ගිහිල්ලා මේ කරන වැඩේදී කොච්චර ටොං ගාණක් කෙරේ සුස්සගෙන ඉනවද කියලා බලන්නකෝ. අපි ඒකට රූප වාහිනිය තියාගෙන ඉනවා. විශේෂයෙන්ම ෆ්ලැට් ස්ක්‍රීන් එක black and white. ඉස්ලාම ලංකාවට 1977 නන්නලයින් කොන්ෆරන්ස් එකට තුනයි ගෙනාවේ. ආතසික්ලාක්ට එකක් හම්බුණා, ජනාධිපති සුකෝද එකක් හම්බුණා. එදා ලියලා තිබුණා. මේ කුණුහරුපේ ලංකාවට දීම නිසා ඒකට කිව්වේ මායානලය කියලා. ටිබෝ ෆිලෝෂන් කියලා. මේ එනකම දරුවෙක්වත් බේරෙන්නේ නැහැ. මේක කවදාවත් පස්සට ගන්නත් බෑ. එතකොට ඉකොනොමික් රිවිව් කියන මැගසින් එකේ දාලා තිබුණා ඇමරිකාවේ එතකොට ටෙලිවිෂන් හුඟක් තැන්වල දීලා ඒගොල්ලෝ සමීක්ෂණයක් කරලා තියෙනවා ඇමරිකාවේ තියෙන විශාල කඳු ප්‍රදේශයක් තියෙනවා ටීවී සිග්නල්ස් eh, නැති. එතන ඉන්න ළමයින්ගෙන් සහ ටීවී සිග්නල් තියෙන තැන ළමයි අතර සමීක්ෂණයක් ගවේෂණයක් කරලා අර ටීවී පේන තැන ළමයි ඔක්කොම වැඩේම කඩත් අරගෙන ටීවී එකේ ඉන්නවා අම්මා කියන දේ අහන්නෙත් නැහැ තාත්තා කියන දේ අහන්නෙත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ ටීවී නැති තැනක ළමයි ළමයි යමයි එකතු වෙලා සෙල්ලම් කරනවා අම්මට තාත්තට දරදියා දිනවා උන් බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා උන් හරියම බයලජ්ජා සහිතයි ඉතින් මේකද මේ ලංකාව ගෙනියන්න හදන්නේ කියලා එතකොට හිටිය ජනාධිපතිගෙන් අවසර අරගෙන ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මම අද කියනවා මේ රාජ්‍ය විරෝධී වෙන්න කියලා නෙවෙයි මම මේක ජනාධිපතිට කියලා කරන්නේ පුළුවන් නම් මේක පස්සර ගන්න බලන්න අද අපි කොච්චර අමාරුවෙන්ද ගෙදෙට්ට ටෙලිවිෂන් එකක් ගේන්නේ. එහෙම නැත්නම් අපි මොනවද මේ කල්බදු ක්‍රමයටනේ ගේන්නේ. ගෙනල්ලා පෙන්නන්නේ මොනවද? ඊට පස්සේ ළමයි මේක කෝකට පාවිච්චි කරයිද කියලා දෙමාපියන් නෑ අපි දෙමාපියන්ට පොඩි ලාභයක් දෙමු ළමයා නලව ගන්න ඕන නම් ওই ඩිවයිස් එකක් දීපම හරි ඒතකොට රූප වාහිනී. එහෙම නැත්නම් ශබ්ද වාහිනී. දැන් රේඩියෝ අහන එකක් අඩුයි. අපි කාලේ ඔය 63 65 වගේ ඡන්ද වෙලාවට අපේ ගෙදරට රේඩියෝ එකක් ගෙනාවේ කුලියට. කඩේට ගිහිල්ලා ඡන්දේ හාන්න රේඩියෝ හදලා විකුණනවා. අම්මා පුංචයත් එක්ක යන්න හදනකොට අප්පච්චි කාමරේ දලවලා මැනිකේ කොහෙද යන්න හදන්නේ කියලා. මේ අම්මට නිකන් මොකද මොකද වාගේ. යන්නෙත් නෑ වැඩි පාරට. මේ පොඩි පුතා කියනවා මේ ටෙලි රේඩියෝ එකක් කුලියට ගේන්න හදන්න කියලා ඡන්දයන් ඔක ගෙනාවොත් අන්න පල්ලෙය කුඹුරිතේ. මේකේ ළමයි කී දෙනෙක් ඉගෙන ගන්න තැනකද? ඔය කුණු හරපේ ගේන්න එපා. මොන ඡන්දයක්වත් අහන්න ඕන එකක් නැහැ අපිට. එක සැරයයි එක වචනයයි අම්මා සාටි ගලවලා කුසියට ගියා. දැන් අද එහෙම තාත්තලා නැහැ. දරුවෝ කිව්වොත් දරුවා කියන දේ තාත්තා අහන්නේ බලු කුක්කෙක් වගේ අද. අර බර්ත් වල ඉන්න කට්ටිය කියනවා මේ ඒ ළමයි මට ආවල් එක ඕනේ ආවල් දේවල් නෙවෙයි ඕනේ. අයියේ බ්‍රෑන්ඩ් එක ඕනේ. ඒ ප්‍රමාණයම ඕනේ. ඉතින් තාත්තලා දන්නවා අපි පුංචි කාලේ පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ ගොල්ලෝ අනේ පුතේ මේ බලපන් පර්ස් එක සත්‍යයක්වත් නැහැ ඇති. කරගන්න විදිහ. නෑ නෑ අර බැංකුව ගාව බිත්තියක් තියෙනවා තාත්තා කිව්ලා අත ගාපුවම තල්ලි හම්බ වෙනවා කිව්වා. ඊට පස්සේ අනිත් ළමයා ඇවිල්ලා වල අනිත් එක්කන මට කියන අපේ කෙල්ල ඇවිල්ලා කිව්වලු මට අහවල් જાති බඩු ඕනේ. ඊට පස්සේ කිව්වලු ඌවා ගෙහින්න යන්න මහා කරදරේ අප්පා. ওই තියෙන එකකින් පාවිච්චි කරපන් මම අපිට ගෙනත් දෙන්න නෙන්න නෙන්න බය වෙන්න බෑ. මෙන්න ෆෝන් එක මෙන්න දෙන්නවා. මෙන්න මේකට සල්ලි දැන් බඳින්න. එතකොට බඩු හිටෙන්න තැපැලි. මොන විදිහෙන්වත් ගැලවෙන්න බෑ. ඒකට මේ දෙමාපිය බුද්ධුම බයයි. අද මේ 16 වෙලා තියෙන මේ රූප වාහිනී, සද්ද වාහිනී නිසා. නිසා 1970ට ඉස්සෙල්ලා ඉපදිච්ච මිනිස්සු හරි වාසනාවන්තයි. මිනිස්සු දැකලා තිබුණා ගැමිකම. ඒගොල්ලෝ ගාව තිබුණා අර වෙටි වැස්ම. ඕව මේ අවශ්‍යතාවයක් උනේ නැහැ. ඒ 70න් පස්සේ ඉපදිච්ච නඩවලට ඒව කියන්න බෑ. ඒ ඒ પરම්පරාවේ දැන් දැක්කන්න අමාරුයි. ඉතින් ඒ පස්සේ ඉපදිච්ච නඩේ ඊගාව ආත්මේ මනුෂ්‍යාත්මයක් කරගන්න කොච්චර පින් කරන්න වෙයි කියලා දෙතන්නේ. ඊගාව ආත්මේ මනුස්ස ආත්මයක් ලබන්න අපායට යන්නේ නැතුව තීසං වෙන්නේ නැතුව ප්‍රේත වෙන්නේ නැතුව යක්ෂ වෙන්නේ නැතුව ඒ වුණත් උපදින්නේ තමන්ගේම මිනිබිරි වයසේ දරුවෙක්ගේ බඩේනේ දැන් අපේ මිනිබිරියන්ට බයලජ්ජ නැහැනේ ඒකෝට අපි උපදින්නේ කොයි වගේ සමාජයක හිටියේද දැන් මේ හම් වෙච්ච වෙලාවත් මේ මැරෙන්න ඉස්සලා මේ ටික උනුප්පන්න අනුප්පන්නාන පාපකානං අකුසලානං ධර්මානං කියලා හිතලා මේ ඇහැ පිනවීම කන පිනවීම පැත්තක දාලා පුළු පුළුවන් වෙලාවේ සතිය පිහිටවගෙන නිකම්ම නිකන් ඇහැ නතර කරන්න බෑ. ඒකට ඇහැට වැඩක් දෙන්න ඕන. කනට වැඩක් දෙන්න ඕන. ඒක තමයි අපි සතිය පිහිටනවා කියලා කියන්නේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පුදුමාකාර තාලයට හැම සිද්ධියක්ම විස්තර කරලා කියලා තියෙනවා අපි මොනවද බුද්ධ ධර්ම කියලා කරන්නේ. මෙසක් එකට මොකද කරන්නේ? තොරන් ගහගෙන භක්ති ගීත කියාගෙන නටාගෙන අර උත්සව මේ උත්සව කරගෙන ඔලුබක්කොත් නටවනවා. දැන් ඒක තහනම් කරා. ඔලුබක්කොත් නටවනවා. වෙසක් තොරණ යට ඒ කට්ටිය එකතුලා බොන බීමන දැක්කනම් ඔය කැට හොල්ලලා සල්ලි ගත්ත අරගෙන ඉවරලා ඒ මිනිස්සු බොන එක දැන් මේගොල්ලෝ ගිල බොහොම සද්දාවෙන් කීයක් හරි දීලා එනවා අර මිනිස්සුන්ට බොන්නේ ඉතින් ඒක පන්දි ස්වාමීන් වහන්සේ සංස්ථාව ඇති කරනකොට කියලා තියුණා තෑග්ගකට සුදුසු වෙසක් සැරසිල්ල කියලා. මොකද ඔක්කොමලා වෙසක් බලන්න යනවා. ඒක නෑ හැපි වෙසක් නෑ හැපි හැපි වෙසක් කියලා තියෙන එක. හැපි වෙසක් කියන්නේ හැපි හැපි වෙසක් බලන අම්මා නිවන් නොගියත් මොකෝනේ. ඉතින් ඒ වගේ දෙයකදී නෝපන් කෙලස් කොච්චරක් උපදිනවද කියලා බැලුවොත් අද මේ අපිට හදලා තියෙන ආර්ථික සැලැස්ම සමාජගත සැලැස්ම තන්නේ කරම චීස් කෑල්ල වගේ කෙලස්. ආයේ මොනම දෙයක්වත් හොදලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේ ගත කරන එක චිත්තක්ෂණයක තියෙන වටිනාකම බලන කොච්චර නෛර්යානිකද කියලා බලන්න. ධර්මයේ තියෙන ස්වකහාත ගුණය ලස්සනට මුලමඳාක දේශනා කරපු එකක් නෙපේ අත්දකින්නේ සතිය කියලා. සක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දික්කෝ මේ ඒ වෙලාවෙම දකින්නවනේ අපි. මේ හෙට බලන්න අද පින් කරනව නෙවෙයිනේ. මේ ඊයේ බලපු එකක් ගැන සතුටු වෙනව පණකාට වෙනව නෙවෙයිනේ සාන්දෘෂ්ටිකයි ආහුනේ මේ ඒ සක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිටිකෝ අඛාලිකෝ පෙරපසු නෑනේ වර්තමාන මොහොතෙමනේ මේක බලලා හෙට අනිසංස ලැබෙනව නෙවෙයි බලනකොටම අනිසංස අකාලිකෝ ඒයි පසිකෝ ඕන කෙනෙකුට ඇවිල්ලා බලපං කියන නිසානේ අද මේ 70ක් 80ක් ඇවිල්ලා බලන්නේ නැත්නම් ඕගොල්ලෝ මේ අපේ වෙන නෑදෑකමකට වෙන සම්බන්ධ නෙවෙයි අපිත් බල්ලා තියෙනවා තොපිත් බල්පියා එනවා දැන් උඩ ඉන්නවා සුදු හාමුදුරු ඉන්නවා කළු හාමුදුරු ඉන්නවා අනේ පුදුම සතුටකින් ජීවත් වෙන්නේ මොකද මේ පළාත්වලවත් මෙහෙම මෙහෙම සංස්කෘතියක් නැහැ ඉතින් මම යනකොට සමහර තැන් වලට අරගෙන යනවා. ගියල් වල අහන ඔබට හිතෙන්නේ මොකද? අනේ මෙහෙම පිනක් මේ ලංකාවේ වගේ තියෙනවා මිසක අපේ රටවල් වල කොහොමඩක්වත් ඇත්තේ නැහැ. එහෙම ආගමක් ධර්මයක් භාවනාවක්. ඉතින් ඒක නිසා මේ ආවට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ කවදානක් කවදාවත් පැවිදි වෙන්නේ නැහැ නේ. <laughs> ඒව බොරු කතා. <laughs> ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා. සංසේ යාගන්තිය රූම් එකක් තියෙන අපේ ගමේ වැඩිද ඇවිල්ලා බණ ටිකක් කියලා යන්න අපිට මැස්සෙක් කන්න නැතුව කැස්සක් එන්න නැතුව වැස්සක් එන්න නැතුව අපි නිකන් කෙලිම සුස් කරලා නිවන් යන. දැන් ඉන්ටර්සිටි එකේ යන්නා වගේ කියලා නිවනෙන් බයින්. ඒ ඉන්න ඕනේ සපත් දෙන්න ස්වාමීන් වහන්සේ කියනවා. ඒ තරමටම මේ ඇඟේ මැස්සෙක් වහනට අකමැති. ඒ තරමට මේ මැස්සක් වැස්සක් වහිනවට කැමති නැහැ. ඒ තරමටම කැස්සක් ඇහෙන්න කැමතිද? අපිට ඕනේ නිවනට යන්න මොකේකවත් හැප්පෙන්නේ නැතුව. ඒකනේ විශ්වවිද්‍යාලය උගන්වන්නේ. ඒකනේ භාෂාව උගන්වන්නේ. ඒකේ හරි ඉලක්ක ගහලා ඉර දිගේම ගෙනියන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නේ. අත්තරදි නෑනේ. අපි ඒක එහෙම නෑ. අපි ඉඳගත්ත ගමන් කෙලස් පේනවා. ඒ කෙලස් දිහා බලනකොට අපි දන්නවා මේ කෙලස් කියලා කියන්නේ සතිය නෑ. සතිය තියෙනවා නම් කෙලස් නෑ. පුළුවන් තරම් ඉක්මනට නැවතත් අර කෙලස් නැත්තඳ ගෙනියා ගන්න මට ඒ වෙලාවේ ලොක්ෙක් නැහෙනේ. ගුරුවරයෙක් නැහෙනේ. මයිලඟ තියෙන මේ සංවේගයේ විතරනේ තියෙන ඒක බුදුරජාණන් කියනවා බලයක් කියලා. නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා වූ ප්‍රයත්නය අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති ඒ නූපන් කෙලෙස් නොයිපදීම පිණිස ඉස්සලාම කැමැත්තක් තියෙනවා දැන් මෙහි ආවට පස්සේ එක්කෙනෙක් කියනවා මම මේ අක්මන් කෙරුවේ කොරිඩෝවේ හිත පිට ගියා. හිත ආපහු එනකොටම මම දැනගත්තා මං ඉන්නේ Nissan වනේ කොරිඩෝවේ කියලා. එතකොට මගේ හිත කෙලින්ම අකුසල් ප්‍රවාහයකට යන්නේ අපි හරක් මර දණක හිටියයි කියලා හිතන්නකෝ. මාළු මර දණක හිටියයි කියලා හිතන්නකෝ. බොන දණක හිටියයි කියලා හිතන්නකෝ. කොහටද හිත යන්නේ? ආපහු ගත්තයි කියලා කොහටද යන්නේ? ඒක මේ උපම් බිමක පිම්බීමක තියෙන වාසනාවනේ ඒකට කැමැත්තක් ඇති කරන්නේ ඒ කැමැත්ත ඇති කරන්නේ කෙලෙස් මකන්න නෙවෙයි අඩුවානේ පිම්බීමකට වෙලා භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති චන්දන් ජනේට පොඩි වෑයමක් කරන්න ඕනේ දන්නවනේ මේ වැඩමුළුවට රෙජිස්ටර් වෙලා මේ එනවයි කියන එක නිකම්ම නිකම් කරන්න බෑනේ දැන් ටිකක් ඇත්තට පහසුයි ඉතින් ඒකට පොඩි වෑයමක් කරන්න කොහොමද යන්නේ කාගෙන් දාන්න ඕනේ ඉන්ටර්නෙට් එක බලන්න ලියන මාත්‍ර කතා කරන්න එහෙනම් මේ රිට්‍රීට් ඕගනයිස් කරන එක නඩ කතා කරන්නේ DM මණ්ඩිත් ආවේ නැහැ නේ මේ සැරේ. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. වායමති විරියන් ආරම්භති ඊට පස්සේ එයා ඒ විදිහට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ මට ඉඩ තියෙනවද කියලා අහන්න ඕනේ පොඩි පොඩි වෑයමක් ගන්න ඕනේ ඊට පස්සේ විරිය ආරබ් විරියන් ආරම්භති චිත්තම් පක් ගන්නවාදී මං කොහොම හරි මේකට යනවා කියලා හිත දැඩි කරගන්න ඕනේ ඒ අනුව තමයි අපිට අඩු ගානේ මේ වැඩමුළුවකට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිළිවෙලමයි මගේ හිත පිට ගියොත් මම නැවතත් ආපහු සැරයක් අර කෙලෙස් නැති තැනට ගේන්න පුළුවන්. ඒක අපේ අම්මලාට තාත්තලාට හම්බෙච්ච තැනක් නෙවෙයි. අපිට හම්බෙච්ච එකක් බුදුහාමරෝ දේශනා කරන්නේ මුහුදක වැටලා මැරෙන්න හදන කෙනෙකුට හම්බෙච්ච දූපතක් වගේ කියලා. මුහුදේ දඟලන වෙලාවේදී මිනිමොරුව ඉදන්නෙත් නැහැ. සුළුසුණුකක් ඉදන්නෙත් නැහැ. දියවැලක් ඇවිල්ලා කතානේ ඉදන්නේ නැහැ. එහෙව් එක අපිට පේනවනම් පුංචි මේ රැළපතල නැති පුංචි දිවයිනක්. මේ සතිය කියන්නේ අන්නේ මේක තමයි. අපි පුළුවන් තරම් දනිපනි ගහලා ගිහිල්ලා ඒකට කොට වෙනවා. ඉතින් ආයෙ මොහොතට වැටෙනවා. ආයෙ කොට එනවා. එතකොට අපිට තේරෙනවා මේ අපිට අපිට නිමිත්තක් තියෙනවා. අපිට කරන්න යමක් තියෙනවා. ඒකට ආපහු එන එක විතරයි තියෙන්නේ. ඒකට ඥාන පිළිමකමක් කිසිසේත්ම බලපාන්නේ ඒකට කිසිසේත්ම උගත්කමක් බලපාන්නේ ඒකට කිසිසේත්ම ශිල්පීය දැනුම බලපාන්නේ ඒකට කිසිසේත්ම ධනවත්ද නැද්ද කියලා බලපාන්නේ ඔක්කොටම එකයි ඒකයි බුද්ධ ආගමට අපි කියන්නේ විශ්වගත ආගමක් කියලා. අනිකුත් ආගම් හැම තැනම ඒ ඒ භූවිතනතා ලක්ෂණ වලට කොටු වෙලා තියෙනවා. බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා නෝපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්න මේ වෑයම විතරමයි Tamanට කියලා වැඩ කරන අනික් සේරමට අනික් කරන හැම වචනෙම මම පාවිච්චි කරන තනි වචනේ අපි කඹරනවා මේ අනුන්ගේ සුභසිද්ධියටයි අරයටයි මෙහාටයි කඹරනවා අපේ අම්මා ඉන්න කාලේ හරියට බයිනෝ වචනේ පාවිච්චි කරන්න එපයි කියලා ඒක හුනියමක් ඒකට ඕගොල්ලෝ කරන්නේ මේකම නේ ඉතින් මෙහි ඇවිල්ලා ගෙදර යන කල්පනා කරගෙන. ඊ තරම් හරි ආසයි යන කූඩැල්ල කොට්ටේ උඩ ඉන්නවට වැඩිය අර තෙතමනේට ගිහිල්ලා අර අඳුරට ගිහිල්ලා ඉන්න. අපිට මේවා කතා කරන්න පුළුවන් මොකද අපි දවසට පොඩ්ඩක් වෙලා හරි සතිය වඩනවනේ. නැති කෙනෙකුට මේ කිව්වොත් ලේබඩ යනවා. අර TNT බෙත්ත තියාගන්න වෙනවා දිවයට heart attack එනවා. රැට නිින්ද යන්නේ නැහැ. මේකෙත් heart attack කාරයෝ ඉන්නවනම් TNT බෙත්ත තියාගන්න. අපි මේ ටිකකල් මොනවද මේ කරලා තියෙන නර නාඩගම? නරලෝ හොල්මන. සුරලව ඇල්මන්. නරලව හොල්මන්. පන්සල් වලින් මුත්තු ගන්නන එකදී. ආගම් වලින් මුත්තු ගන්නන එකනේ. ඉස්කෝලේ ගියත් උගන්නන්නේ ඒකනේ. විශ්වවිද්‍යාලේ ගියත් උගන්නන්නේ ඒකනේ. ඔය කෙලෙස් නූපදිනාදී කියන කතාව කවදාකවත් ගන්නෑ. ඒසයි නූපන් කෙලෙස් නොයිපති වීම කියන එකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. මේකේ හතර දෙකට අඩු කරලා තියෙන එකක් තමයි අපේ හිත පිටපනිනකොට ඒ පිටමැනීම නිසා ඒ වෙලාවේ උපදින්න තියෙන සතිය වෙනුවට කෙලස් ප්‍රවාහයකට වැටුණා කියලා අපි නැවතත් හිත ආපව සැරයක් ගොඩ දාපු මාළුවේ කාය වතුරට දැම්මා වගේ දා ගන්නවා. නමුත් එහෙම කරගෙන යනකොට ටික කාලයක් තමයි තේරෙනවා දැන් නම් මම මේ වෙලාවේ සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමීත්‍යචාරය කරන්නේ බුරු කේලම් විශ්වචන කියා කතා කරන්නේවත් නැහැ. ඒ නිසා මගේ චිත්ත ප්‍රවෘත්ති සෑහෙන පිරිසිදුයි. ඒ වුණාට ඒ වුණාට Taman පෙර ආත්මවල කරන ලද අකුසල කර්ම නිසා අමුතු විදියට කොන්දේ අමාරු වෙනවා. උගුර කහඬ ගටන් අර ගන්නවා. වෙන වෙන වෙන වෙන පුංචි පුංචි පුංචිත් නෑ තමයි ලොකු දේවල් මේ වෙලාවේ මම අකුසල් කරන්නේ ඒක සෑහෙන්න අරසා ගන්න. නමුත් මගේ මේ ශරීරය තුල පරණ අකුසල් පැහැවන්න පටන් ගන්නවා. මෝරච්ච අකුසල් එලි දකින්න. ඒකට මේ වෙලාවට අදාළ නැතු එක පාට ගඳ જાති වදිනවා. මොනවදෝ රස જાති තේරෙනවා මොනවදෝ බය ඇති වෙනවා මොනවදෝ ශබ්ද වගේක් ඇහෙනවා ඇහැට මොනවදෝ රූප පේනවා ඉතින් යාට හිතා ගන්න බෑ ඇයි අප යන්තම් මේ හිත වර්තමාන මොහොතේ අකුසල් නොකර ධානයිනකොට මේ নানা ප්‍රකාර নানা රුදු වේසමව වඟවරනවා ඉතින් ඒකෙන් හරියට ලියලා අහනවා අනේ බලන්න ස්වාමීන් වහන්සේ අන්තම් මේම හිත ධානයිනකොට මට මේ මැරිච්ච යත්තම පේනවනේ එහෙම නැත්නම් මට රුවන්වැලි ජය කියන්නේ නැත්නම් කහා පාට පෙන්වන්නේ. රතු පාට පෙන්වන්නේ කියලා ඒ ඒ සම්බන්ධතාවය හරි අමාරුයි බලන්න. ඒකට කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahāna. ඒව පෙරකල අකුසල කර්ම නිසා මේ වෙලාවේ මල්පල හටගන්නේ නැ මල්පල කියන්න බෑ ඒ අකුසල්. ඒකට තරහ වෙලා කරන්න දෙයක් නැහැ. මොකද කරන කරට පව මීඩිය මීෂේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. දැන් මේ බණ භාවනාවක් කරනකොට හිතා ගන්න බැරි කරදර එනවා. ඒ ලියන එක හොඳයි. නමුත් ටික කාලයක් මේ එන අපහසුතාවයේ එන්න බැලුවොත් ඒකේ එක එක පැටර්න්ස් තියෙනවා. එක එක ආකාර තියෙනවා. සමහරුන්ට වෙන්නේ ශබ්දමයි ඇහෙන්නේ. භාවනා කරන්න ගියාම එක එක ශබ්ද ඇහෙනවා. සමහරට හිතවිලි වැඩි කියලා කියනවා. තව සමහරුන්ට ඉන්න බෑ ගාය වේදනාවක්. තව සමහරට චිත්‍ර රූප පේනවා. ඉතින් ඒක පෙන්නනවා එයා ගිලා ගියාත්මවල කරලා දැන් ඇවිල්ලා එලි දැක්වෙන අකුසල. ඒකට වෛර කෙරුවොත් අර අකුසලේ ගෙවෙන අතර තව අකුසලයක් වැවෙනවා. මම නැවතත් ඒ ටික කියනවා කාට හරි හිතට ගන්නවනම්. පරණ අකුසලයක් ගෙවෙන වෙලාවක මුන්න කර්මයක් දප මේ භාවනා කරන්න ගියාම එක එක නැවිලා කහිනවා, මැස්ස වහනවා, වැස්ස එනවයි කිය. තටමඬ ගියොත් අර අකුසලේ ගෙවෙයි. අපි අර paduttha මනස නිසා අලුතෙන් අකුසලයක් රැස් කරනවනේ. ඉතින් යෝගාවචරය කියන්නේ සංසාර බය දන්නවයි කියලා කියන්නේ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනවා කියලා කියන්නේ ඔය අකුසලෙ ගිවිච්චාවයි මම මේකට හිත නරක කරගන්න නැතුව ඉන්න ඕනේ. අපි ඒකට කියන්නේ හිත කරදර ගන්න නැතුව ඉන්න ඕනේ. ලේසි නෑ. ඒක තමයි තපස් රකින්නවා කියන්නේ. කෙලස් තවනවා කියන්නේ ඒකටයි. කෙලෙසේ මතු වෙනවා. හැබැයි මම හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ. ආන්න එතකොට අපිට තේරෙනවා එවැනි එවැනි ගුණ සම්පන්න කල්යාණ සත්පුරුෂයෝ අපි සමාජයේ දකින්නට අපි ඒගොල්ලෝ එච්චර ගරු කරන්නේ අපි කියන්නේ මොනවා හරි ආව ගමන් ප්‍රතික්‍රියා කරන කෙනා තමයි හොඳයි කියලා. චිත්‍රපටි නොලියකුණත් ගාවිය මනවිය අරකයි මේකයි කරනවනම් අපි විසිල් ගගා චිත්‍රපටි බලනවා. මොනවා කෙරුවත් ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්න එකක් තිබ්බොත් ඒක හරි කම්මැලි බලක්. ඉතින් ඉතින් යනකොට භාවනාවේ හරි කම්මැලි මොහොතකට එනවා. নানা ආකාර දේවල් එනවා. අපි ඒවා මනින්න කිරන්න යන්නේ අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න වාර්තා කරනවා. නමුත් ඒ ඔක්කොම වෙද්දී පුළුවන් ද කියලා බලනවා සත්‍ය පිටුවක්. ඉතින් ඒකට අපි හොඳ නිදර්ශන දෙකක් හොයාගෙන තියෙනවා. භවනා කරන අයගේ දැනගැනීම සඳහා. අපි හිතමු අපි ඇවිදිමින් ඉන්නවා සක්මන් කර කර ඉන්නකොට ඔන්න මලක් දකින්නවා. ඔන්න කුරුල්ලෙක් දකින්නවා. ඒව නැත්නම් කක්ක බෙට්ටක් දකින්නවා. ඒ දකින්නකොටම අපිට අර සක්මනේ හිත කැඩිලා මලට හෝ සමනලයට හෝ කුරුල්ලට හෝ නැත්නම් මොකක් හරි දෙයකට හිත යනවනේ. එතකොටම අපිට අපි උනන්දුව සත්‍ය වර්ණ කෙනෙක් නම් අපිට තේරෙනවා මගේ හිත දැන් තියෙන්නේ සය පයේ නෙවෙයි කාය සංවේදී භාවයේ නෙවෙයි කාය ප්‍රසාදේ නෙවෙයි හිත දැකපු රූපෙත් එක්ක ඇහැට ගිහිල්ලා ඇහැ තමයි දැන් මේ කතන්දරේ ගොතන්නේ එහෙම නැත්නම් මගේ හිත මනාපයක් පහළ නැත්නම් අමනාපයක් පහළ වෙලයි කියලා. එතකොට අර හොඳට Tamange චිත්ත ප්‍රවෘත්තිය පිරිසුදු කරන්න උත්සාහ කරන කෙනාට තේරෙනවා දැන් මේ කෝච්චියේ ට්‍රක් එක පැනලා කෝච්චියේ පීල්ලෙන් පැනලා ඡාය නැගිටවන්න එපායි ඉතින් හරිය කනගාටු වෙනවා බලන්නකෝ මේක කරගෙන යනකොටත් මට මේ කුරුළු කෑ ගන්න වැයෙනවා, රිලව් කෑ ගන්න වැයෙනවා, මල් පේනවා, එනසම් කක්ක පේනවා මොනවා හරි කියලා වෙලා අපේ හිත වහිනවයි කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් එනකොට බලන්න එහෙම අපේ හිත නැත්නම් ඇහැ රූප ශබ්ද රූප බලන්න අරීමේ ගියාට සක්පන නතර වෙනවද කියලා බලන්න. මේ ඇවිදින එක වෙනවා. හැබැයි හිත පිට ගිහිල්ලා මම ගොඩක් අර අකුසල් පැත්තනේ කතා කර කර ඉන්නේ වාර්තා කරන්නේ. ඒ වෙලාවේ කාට හරි හොරා පොලිස් කරන්න පුළුවන් නම් ඒ හිත පිට ගියාවෙත් ගිය වෙලාවේ සක්මන නතර වෙනවද කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක වාර්තා කරා නම් පුදුම සතුටක් ඇති වෙනවා මේ මිනිසුන්ට බුදුන් දකින්නවා මේ කට්ටිය ධර්මයේ දකින්නවා මේගොල්ල. මේගොල්ල සංඝයා. හිත පිට ගිහිල්ලා ඇත්ත. නැත්නම් හොල්මන සක්මන යනවනේ. නැත්නම් ආනාපාන කර කර ඉන්නේ. ඒ සද්දයක් ඇහෙනවා වේදනාවක් දැනෙනවා හුස්ම ගන්න එක නතර වෙනවද? අපිට බැරිද මේක දිහා බලන්න? අන්න එතකොට උත්තරී මනස ධර්ම පහළ වෙනවා. අපේ හිත කෙලෙසේට ඇදගෙන ගියාට ටිකක් කල් යනවා තමයි ටිකක් වෙලා යනකම් ඒ අඩුපාඩු වෙනම අපේ හිත විනාඩියකින් හරි කමන්නේ හුස්ම දෙක පැත්තකින් හරි කමන්නේ ආපහු ගන්න පුළුවන් නම් හුස්මට එක පොඩ්ඩකට ගන්න ඕනේ. වැඩි වෙලා ගන්න එපා. ඒක වෙනවා මානවීයයේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. පිට ගිහිල්ලා තියෙන වෙලාවටත් හුස්ම තියෙනවද කියලා බැලීමේ හැකියාවක් තියෙනවා. මේකට අන්වේ ඥාන කියලා කියනවා. අනුමාන ඥාන කියලා කියනවා. ඉන්ෆරෙන්ෂියල් නොලෙජ් කියලා කියනවා. ඩිඩක්ටිව් නොලෙජ් කියලා කියනවා. රෂනල් මයින්ඩ් එක කියලා කියනවා. මේක පුදුම විදියට සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා අපිට. බාධාව ආවට බාධාවටම යට වෙන්න එපා. ඒ බාධාව තියෙද්දිම තමන් ගිවිසගත්ත මුල් කර්මස්ථානට එන්න පුළුවන් නම් ඒක තමයි කමඨාන් වාතය හොඳම කෑල්ල. එතකොට මේ හිත පිට ගිහිල්ලා තියෙද්දි සක්මන් කරනකොට හිතා ගන්න පුළුවන් වෙන්නේ මම කවදා හරි නිවන් දැක්කොත් මම ය නැතුව සක්මනේ වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. මම නෙවෙයිනේ සක්මන් කරන්නේ. සක්මන හොල්මනේ යනවා. පර්ෆෙක්ට්. ඒ වෙලාවේ සක්මන 100%ක්ම ස්වභාවිකයි. මේ සද්දාහද්දි වේදනාව වෙද්දි හිත පිට ගිහිල්ලා තියෙද්දි හුස්ම ගන්නවනම් හුස්ම ගන්න කෙනා හිතන්නේ නැහැ. 100%ක්ම අනායාසයෙන් හුස්ම ගන්නවා. අපි රෑ හීනෙන් නිින්ද නිින්ද හීන රකින්නකොට හුස්ම ගන්නවනේ. එහෙම තමයි රහතන් වහන්සේ නමකගේ වැඩ. ඉතින් අපි රහත් වෙලා කරන හැටි වැඩ ගන්න දකින්න ආසනම් තමගේ හිත පිට ගිය වෙලාවේ සක්මන වෙන හැටි බලන්න. අංග සම්පූර්ණ සක්මනක් සිද්ධ වෙනවා. හිත පිටි ගිය වෙලාව හුස්ම ගන්න හැටි පොඩ්ඩක් බලන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරලා කියනවා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා කියනවා ඒක වෙලා තියෙනවා අපේ හිතේ අපේ ජීවිතේ භාවනා කරත් නැතත් මේක වාර්තා කෙරුවේ නැත්නම් ආනිසංස නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකයි මේ සාකච්ඡාවක තියෙන වටිනාකම. මේක වෙලා මට මෙහෙම වුණා කියලා වාර්තා කරපු දවසේ ඒ යෝගාවචරය එදා ඉඳලා වෙනස් වෙනවා. එන ඕනෙම බාධාවක තියෙනවා අඳුරු වලාවකම තියෙන රිදි රේඛාවක් දකින්න වගේ අපිම පොඩි උන්ට පුළුවන් තාට කියලා දෙනවා. ඒක ඒකට පොඩි පොඩි සති ක්‍රීඩා තියෙනවා. ඒව කරපු ගමන් අපි පොඩි උන්ට සති පාසලේ ක්‍රීඩා කරලා පෙන්නනවා. එතකොට මේගොල්ලෝ මේ හිත නන්නත්තර වෙලා තියෙද්දි තමන්ගේම කය දක්මන් කරන හැටි, තමන්ගේම මේ හුස්ම ගැනීම හැටි, මේ අනම්මනම් පිස්සු කෙලකෙලිනකොට බත් කන ගමන් ඒ බත් කන එක වෙනවා. කිඹුල කිරිමැටි කිලින්නා වගේ ගිලගෙන ගිලගෙන යනවා. ඒක දිහා පොඩ්ඩක් බැලුවොත් බුදුහාමතුරු වැඩිය වගේ. මෙන්න මේ විදිහට මේ මේ වෙලාවේ කරන කෙලෙස් සහ ඉස්තර වෙච්ච කෙලෙස් දෙක අපිට යම් විදියකට ජාම බේර ගන්න පුළුවන් නම් අපි බුද්ධ ශාසනය කරන ශාසන සම්පatti ලැබිච්ච ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්ෂේත්‍රය කියන එකට මම කෑල්ලක් එකතු කරනවා ඒ හැම කෙනාම ඉන්නේ සෝවාන් මාර්ග ඥානෙ අනිවාර්යයෙන්ම එතකොට අෂ්ටාගයේ පුද්ගල මහා සංඝරත්නයට වැටෙනවා සෝවාන් මාර්ගයට ගියත් අෂ්ටාගයේ පුද්ගලනේ අනිවාර්ය මාර්ගස්ථා මේකට කවුරක්වත් විරුද්ධ වෙන්න බෑ මට විරුද්ධ වෙන්නත් බෑ මොකද හිත අර පැත්තට ඇදලා තියෙදි මම බලන්නේ සක්මන කොහොමද වෙන්නේ පරියන්ක කොහොමද වෙන්නේ? අන්න එතෙන්දි විතරක් එතෙන්දි විතරක් බුදුරජාණන් වහන්සේ තියෙනවා කුසලයේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා කියලා. අපි මේ කරන පින්කම් අපි මේ ඝණයා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන මේ එක එක নানা ප්‍රකාර පූජා විදි එකක්වත් තේරවාදයට අදාළ නැහැ. ඊපස්සේ ඒනම පසුකාලීනව එක එක ආගම් වලින් ආපු දේවල්. ඉතින් WS කන්නත් මාත් අහනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කොතනද තියෙන්නේ කියලා පින්කම් කිතිල්ලක් ගැන. කිසිම දැනක නැහැ. හැබැයි ඒවට ගොංකම් කියලා නම් කියනවා. ඉතින් ඒ නිසා මෙහි දවස් 10 විතර භාවනා කරනවා ඉල්ල උපාසකම්මලා. ඒකල යන ගමන් හරියට කනගාටු වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ දවස් 10ක් නම් හිටිය අපරාධේ කාලේ බුද්ධ පූජාවක් අත්තියාගන්න බැරි වුණා. බෝධි පූජාවක්වත් කියන්න බැරි වුණා. අනේ ගෙදර ගිහිල්ලා හරි කමන්නේ භාවනා කරන්න කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේට මේ දවස් 10 නම් අපරාධ කියලා. ඒ තමයි මට වහ කණ්ඩ හිතෙනවා. මොකද ඒගොල්ලන්ට ඕනේ කරන්නේ ඒගොල්ලන්ගේ අර ආශාව සංසිද්ධිත දෙයි. ඒකත් මේක දන්නේ ඒකනේ. මම කියනවා උපාසකම්මලා කියලාමයි කියන්නේ. ඒ තමයි වෙන්නේ මේ ඒක ඒක જાතිකට විතරක් හේතු කළා කියනවාද. මොකද මේ දරුවෝ හදන්නේ තේ තාලේට තමයි. නෑ මාමත් හැදුවේ එහෙම තමයි අපේ අම්මා. අම්මෝ මොඩි. ඒකද කරන්න දෙයක් නෑ. මම අම්මට ටටා කිව්වා. පමණ සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. මගේ ගමන සාර්ථකයි. අම්මා කොහොමඩක්වත් කැමති නෑ මම පැවිදි වෙනවට. මේකට කරන්න දෙයක් නෑ. මම පැවිදි වෙලා උපසම්පදා වෙන්න ඉස්සෙල්ලා අම්මා මැරුණා. පැවිදි වෙලා ඉන්නවා දැක්කා. එක සැරයක්. අප්‍රේල් 13 14 හොඳටම කැවුම් කාලා කාලා බ්ලඩ් ෂුගර් වැඩි වෙලා කෝමා එකක් ඇවිල්ලා දවස් 7ක් ඉස්පිරිතාලේ ඉඳලා මැරලා ගියා. හොඳට කාලා මැරලා අකාල මරණයක් නෙවෙයි. ඒත් ගෙදර ඔක්කොමලා කිව්වලු ඔය ආහඳුරන කිව්වට ආහඳුර එන්නේ නැහැ. කියන්න යන්න එපයි කියලා. මට මෙසේජ් එකක් ඇවිල්ලා තිබුණා අම්ම නැතුණා කියලා ලොකු සංසිකව පලයන් කියලා. ලොකු ආහඳුර දෙනමක් එක මම ගිහිල්ලා බලනකොට <gasps> ගෑවුණා මට. කොහොම කෙරුවත් අම්මනේ මිනිහ උස්සන්නේ ඉස්සෙල්ලා මම පිටත් වෙලා ආවා. ඔයගොල්ලෝ දරුවෝ හදන්නේ ඒකාන්තයෙන්ම අසවල් තැනට යන්න. ඒ නිසා කුසලයේ කියන්නේ එහෙම දරුවෝ වදන එක නෙවෙයි මේ ඉන්න දරුවන්ට කියලා දෙන්න මේ තකතිරු ගන්නකර සිටින්න. ඒ වෙනුවට සතියේ හිත තියාගන්න. එතකොට තමයි ලැබෙන අරසාව ලැබෙනවා. එතකොට ගොඩාක් ඔය පින්කම් වලට යන මුදල්, කාලය, ධනේ, ශ්‍රමය ඒක හරි අමාරුයි බේරෙන්න. මමත් ඒ භාවනා කරන කාලේ හවියට කොල්ල පාටි දානවා අරකට යනවා මේකට යනවා මම ඉස්සල්ලාම කෙරුවේ මත් මාළු කණ එක නොක කරා. බොනේ එකත් මම මෙච්චර බොන්න බෑ මට වමන යනවා හරියට. පොඩ බීලා බලන්නකෝ ඔක්කොටම බොන්න බෑ ඒක ටිකක් අමාරු වැඩක්. ඒ විභාගයට ගිහිල්ලා ලියපු දවසේම ටිකක් බියනවා වමනේ කරනවම දැනගෙන බොනවා. අතහැරලා දැම ඊට පස්සේ මං කියනවා මචං ගියත් මට පරිපෝද්දයි බතයි කන්න තියෙන්නේ. ඔය ගෙදර හිටියත් ඔච්චරයි. ඒක නිසා මම පාට ගිහිල්ලා වැඩක් නැහැ අනේ තෝ ගොරකයා. ඒතකොට පින නැහැ. මම අනේ මොනව කරන්නේ? ඉතින් පවට පින දෙන්න බෑනේ. නිකම්ම නිකම් පාට වලින් අයින් වෙලා ගියා. අද තියෙන මිනිස්සුන්ගේ වැඩේම මේ එක එකන සනසණ්ඩයි පිනවණ්ඩයි බර්ත්ඩේ පාටි එකයි ඇනිවර්සරි එකයි මගුල් දාපු ගාපු එකයි මගුල් කාල අවුරුදු 10 එකයි මේ අපාය යන දින ටික අරගෙන ඒකට පාටි දමන තමයි ඉන්නවා අනිවාර්යෙන්ම අපාය යන දෙකක් ඒකේ දෙකක් නැහැ ඒ වෙනුවට කුසලයේ කියන්නේ මොකද්ද කියලා තේරෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සීළු පයෙන් වැළකුණා නම් කුසලස්ස උපසම්පදා. ඒකක් අද ඇහෙන්නවත් නැහැ. මේ උත්සව සමයේ මේ වෙසක් සමයේ පොසොන් සමයේ අම්මෝ කරන තරම් දේවල් මිනිසුන් සල්ලි නැහැ කියලා කොහොමඩක්වත් හිතන්න බෑ. ඌව පිටිපස්සේ තියෙන්නේ පුදුම බීමනක්. පුදුම ස්ත්‍රී දූර්තයක්. කොහ පිටිපස්සේ තියෙන බුදුම සූදුවක් කෙලිලා. ඒ වගේම සාසනය විකුණන කෑමන. ඊට වඩා හරි වටිනව මොනවත් නොකර ඉන්න එක. නිසා තුන්වෙනි එක තමයි අර අකුසල් දෙක වළක්වා ගත්තට පස්සේ නෝපන් කුසල් ඉපද වීමේ හැකියාව. එයාට තේරෙනවා මේ මිනිස්සුන්ට දෙනවනම් දෙන්න ඕනේ මේක. උගන්වනවා උගන්වන්න ඕනේ මේක. කියන්න දඟලන්න ඕනේ ළඟට ආවොත් හිත රිදව ගන්න පුළුවන් කියන දේ කියනවා. එතකොට කුසලයේ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒ ඒ උගල උගන්න හෝ තමන් කරන මේ කුසලය දිගට පවත්නවා කියන එක ලේසි නෑ. සතිය ඇති කරගත්තට පස්සේ ලතිය දිගට පවත්නවා කියන එක හරි අමාරුයි. මොකද ඒකට හරියට নানা ආකාර බාධා ඇති වෙනවනේ. ඊට පස්සේ ඇති කරගත්ත එක පත්තු කරගත්ත පහන නිවෙන්න දෙන්නේ නැතුව රකින්නා වගේ ඒක දිගට පවත්වන එකට අපි කියනවා සම්මා ආජීවය කියලා. තමගේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ මේ බාලයෙන් අයින් කරගන්න. අසීව නාච බාලන 100ට 100ක්ම ඇසුරු කරන්නේ බාලයෝ. කායික පිළිබඳ කිසිම හොදලා ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හොදලා ගන්න ගුවක් නැහැ කියලා කියන්නේ. හොදලා ගන්න ගුවක් නැහැ. ඒ තරම්ම බාලයෝ ඇසුරු කරන්නේ. ඉතින් ඒ වෙනුවට නිකම් කැලේකට ගහක් අතලා හිටියත් මේ වගේ දැනකට ආවත් හරි පිනක් සිද්ධ වෙනවා. එතකොට කරන්නේ අර ඇති කරගත්ත කුසල් ප්‍රවාහය හරිම අමාරුයි ඒක. මොකද ඇසුරු කරන අපේ බාල අඳ බාල ජනතාව අපි අර නැවතත් අර කක්කවලටම තමයි අදී. ඒ නිසා ඒ කෙනෙකුට කවදාවත් කෙනෙක් ඔසෝල තියන්න බෑ. අදින්න පුළුවන්. ඒ නිසා ලොකු ශාන්ති ලියනවා ගණයා කෙරේ බැඳෙන්න එපා, කුලයා කෙරේ බැඳෙන්න එපා. බැඳෙන ගණයා කුලයා ඒකාන්තයෙන්ම Taman නොමග අරිනවා. මෙතන ඉන්න පිරිස බලන්නකෝ. තම තමන් තෝරගෙන අවිල්ලා ඉන්නේ අපි අතර එහෙම යාළුකම් හදාගන්න දෙයක් නැහැ. අපි පුළුවන් විදිහට ඒ වැඩේ කරගත්තා <clears throat> ගියා. මේකට බුදුහාම කියන්නේ සංඝ කියලා. මෙතන පොඩි පරිශ්‍රයක් හැදෙනවා. මේ ඒ පැත්තට යන කට්ටිය අතර පරිශ්‍රයක් හැදෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දවස් තුනක් හතරක් ඉඳලා යන්නේ මං අවුරුදු 36ක්. අවුරුදු 36ක්. ගිහිව අවුරුදු 36යි, පැවිදිලා අවුරුදු 36යි. උවිත අවුරුදු 10කට කලින් මට මේකට එන්න පුළුවන්කම තිබුණා. ඒ වුණත් මම ඒ ජීවෙ ඉඳගෙන පරිප්පු කාපු අවුරුදු 10ක මම අගය කරනවා. එමෙතන ඕගොල්ලෝ කියාවි ඕගොල්ලෝ පොඩි කාලේ පැවිදිලා අපි වගේ නෙමෙයි ඔය අපිට ප්‍රශ්න බයයි ඉඳින්නේ නෑ මටත් ප්‍රශ්න තිබුණා. නමුත් මේ ආවට පස්සේ තේරෙනවා ඒක මට කවුරුත් දීපේකක් නෙවෙයි. මමම හොයාගත් එකක්. හරියට මේ බුදුහාමුදුරු ඉස්ලාම සැරේ නිවන හොයාගත්තා වගේ පුදුම සතුටක් තියෙනවා. අනිත් එක ඒ ඒනකොට ඕගොල්ලොත් ඇවිල්ලා වරින් වර සහායක වෙනවනේ. සම්බන්ධ වෙනවනේ. ඕගොල්ලෝ නැත්තම් වෙන නාකියෝ නාකිච්චෝ කණ්ඩායමක් හිට වෙනකොට එනවා. බය වෙන දෙයක් නැහැ. පවුනේ එහෙම කියන එක අහත් නැහැ නේ. පොඩි උන් එනකොට පොඩි උන් තරහා එනවා. ඉතින් අපි නාකියද කියලා. නෑ ඉතින් මම මේ බණ කියන මමත් නාකියන්නේ. මම දැන් මේ නාකියා ගැන ආවේ. මාංශේලා වතුරයක් ඔළුවේ දාගෙන නාකියාගෙන තමයි ආවේ. බණ කියන්න තියෙන නිසා. ඒ නිසා අපිට හම්බෙලා තියෙන්නේ පුෂ්පෝද්‍යානයක්. කැමැති විදියට කැමැති මල් ගොමුවකට ගිහිල්ලා කැමැති මල් නෙලා ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. ඉතින් ඒ බලය අපි හැයෙන්ද ලැබලා තියෙනවා මම ඒක ගැන සතුටු වෙනවා. නමුත් මේක ආපහු ගියාට පස්සේ ආයෙසරයක්ක හොදෝ දමඩේ දාන වගේ කක්ක වෙන්න දෙන්න එපා. බෑ හිතන තරම් ප්‍රගතියක් නම් ලබන්න අමාරු වෙයි. ටික ටික ටික ටික අපි මෙහෙම කරගෙන යන්. ඒකට මේ අවුරුදු 30ක 40ක වගේ ලෝකේ පුරා ඇති වෙන මේ ප්‍රබුද්ධ ගතිය මේ කියන මේ කඩප්පුලි ගත්ත නිසා මිනිසුන්ට අවශ්‍ය කරලා තියෙනනේ දර්ශනයක්. ඒක මේකෙන් බුදුහාමුදුරු දීලා තියෙනවා. අපි ඒකේ නියම එක හොයාගත්ත කියන සතුට තියෙනවා. හැබැයි ඒක ඉවරයක් කරලා නැහැ අපි තව. ඒක නිසා ඉදිරියට යනකොට ආජානීය අශ්වයෙකුට තියෙන්න ඕන වගේ පළවෙනි දේ තමයි රූපලාවන්‍ය නැත්නම් ලස්සන ඒක තමයි සීල කියන්නේ. දෙක තමයි ඒ අශ්වගේ බලය, භික්ෂුවගේ බලය කියලා කියන්නේ මේ අපි අත්නාරින අරඹන ලද විරිය. අතහරින්න ඕන තරම් කරුණු තියෙනවා. එත වෙන්නකොටම තීසං වෙනවා. ඒ වෙනකොටම හිත කෙලෙසයට වැටෙනවා. ඉතින් ඒක අපි මෙච්චර කල් හිතපු නිසා ඕකේ මහා අමාරුවක් නැහැ. නමුත් දැන් ගොඩේන තැන දූපත පේනවනේ. ආන්නේ දූපතට යන්න කාගවත් උදව් ඉල්ලන්න යන්න එපා. ඒක හරීම හීන දීනයි. ඒක හරීම බැගෑ. පුදුරෙන් අපි සම්පූර්ණ පූර්ණ මිනිසෙක් බවට පත් කරනවා සති චිත්තක්ෂණයක් පාස. ඒ නිසා අපිට ලැබිච්ච මේ චිත්තක්ෂණය දිගින් දිගට මේ වීර්යයෙන් යුක්තව කරගෙන යන්නත් මේ අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශීල දිනාට ශනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා